නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සංකං ඒකං පඤ්ඤං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි කටිනිස්සබ්බෝ සංඛස්සෝ විරාගෝ නිරෝධෝ නිපාතං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීම අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොවැළම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ ප්‍රවත්වන දේශනා මාලාවේ තුන්වෙනි දේශනාව අද තේදිලා තිබෙන්නේ. කලින් දවසේ දේශනාවේදී අපි දියසුලි උපමාවකින් සංසාරයක් නිබ්බානයක් සංසරණයක් නිබ්බාන නිස්සරණයක් පිළිබඳ අදහස මත වෙන ආකාරයකට එක්තරා විස්තරයක් කළා. ඒ වගේම ඒ පටිච්චසමුප්පාදයේ සමුදය නිරෝධ කියන මේ දෙපැත්තම තේරුම් ගැනීමට අදාළ වන ඒ සාධක සූත්‍ර හිමත් අපි ඉදිරිපත් කළා මේ දියසුලිය ගැන අපි කල්පනා කරලා බලනවා නම් තව සමාන්තර ගැළපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ අංගත් සමග මේ දියසුලියේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බහින මහා ජල කඳට එරෙහිව යා හැකයි කියන හික්ඛ්‍යා හිතන ඒ අවිද්‍යාව තමයි අර මේ දියසුලියේ ආරම්භය ඒ විදිහටම ඊළඟට මේ මේ අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව නිසා ඉස්තිගන් වෙන අවිද්‍යාව මගින් ඉස්තිගන් වෙන සංස්කාර යම් කිසි අරණදීන් ප්‍රයත්න රාශියක් තිබෙනවා නම් අර දියවල ඉදිරියට ගෙන යන ඒවා අපිට හිතා ගන්න පුළුවන් සංස්කාර හැටියට ඊළඟට ඒ ඒ සංස්කාර මම ඒ විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා අර මහ ජල කඳෙහි පැතිලා ඒ දියසුලියක් බවට පත් වෙන අවස්ථාවේදී අපිට හිතා ගන්න පුළුවනි අර ඒ විඥාණය ඒ විශේෂයෙන්ම ඒ දියවල පීරාගෙන ඉදිරියට ඇදීම තමයි අර විඥාණය ඒක අර මහජල ගඟත් එක්ක හැපිලා ඊළඟට නාම රූප හැටියට එක්තරා ස්වභාවයක් පෙන්වීම කරනවා ඊළඟට ඒ නාම රූපය එහිම දිනු වැඩිම අවස්ථාව හැටියට සැලකන්න පුළුවන් අර සලායතන කියලා කියන දක්වන ඒ පටිච්චසමුප්පාදයේ අංගය අපිට ඒක මේ ගිය සුළි ආස්තෙන් අපිට හිතා ගන්න පුළුවනි මේක හරියට අර අර ගිය සුළිය කාලයක් තිබීමෙන් ඒ පාතාලයක් හැරීමෙන් ඒ පාතාලයෙන් නැගෙන ඒ පාතාලයේ ඒ සලායතන හය කියලා ගන්න පුළුවනි ඒ එතන ඒ කියන ක්‍රියාකාරීත්වය ඊළඟට ඒ ඒ ස්පර්ශ වේදනා ආදිය ඊළඟට සංහාව. ඉතින් අතින් ඇත්ත වශයෙන්ම අර පාතාලේ හැටියට කලකන්න පුළුවනි ශාරීරික වේදනා. බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තිබෙනවා සංයුත් සංගියේ සලායතන සංයුක්තිය තිබෙනවා. ශාරීරිකාණං කෝයේ තම් භික්කවේ වේදනාණං අධිවචනං යද්දං පාතාලෝති කියලා. මහණෙනි මේ පාතාලය කියලා කියන්නේ මේ ශාරීරික වේදනාවලටම වෙන නමක් කියලා. එහෙම බැලුවහම මේ භවයේ සත්‍යයා අර සංහා පිපාසයක් ඇති වෙන්නේ අර වේදනාව නිසා. ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අසුතවත් සත්‍යඥයා දුක් වේදනා වලින් පීඩිත වූ අවස්ථාවේ සැප වේදනාව වෙනවා. මත් නිසාද සැප වේදනා හැර දුක් වේදනා වලින් නික්මීමක් අසුතවත් සත්‍යඥයාට පේන්නේ නැත කියලා. එහෙම ගත්තොත් අර අර පහතාලය අර ශාරීරික නිමක් නැති ශාරීරික වේදනා රාශියයි ඒවා නිවා ගැනීමට ඒ තියෙන පිපාසය වගේ අර අර පහතාලින් නැගෙන ඒ ආකර්ෂණ වේගය ඒ ආකර්ෂණ බලයෙන් තමයි ඊළඟ උපාදානයේ සංහායෙම තිබෙන අද ගන්නා ස්වභාවය උපාදානය ඊළඟට ඒ උපාදින්න වශයෙන් මේ අවට ඇති ඒ යම් කොලා තුරුදු ආදී හැම දෙයක්ම ඒකට ඇදගෙන අර භවයක් පෙන්වීම කරනවා ඒ කියන්නේ අත දික් කරලා පෙන්වන්න පුළුවන් විදිහේ තනක් ඒ උපාදින්න වශයෙන් මේ එදිය තුලියේ තිබෙන දේවල් ආශ්‍රයෙන් පෙන්වීම කරන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට මේ දිය තුලිය උපමාව ආශ්‍රයෙන් තර පටිච්ච සමුප්පාද ධර්මයේ කියන යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ පටිච්ච සමුප්පාද ධර්මතාව දැකීම ඇත්ත වශයෙන්ම ධර්ම සාක්ෂියක් හැටියට දක්වනවා ධර්ම සාක්ෂියක් පහළ වීම හැටියට ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාගේ පිළිබඳව සඳහන් වෙනවා විරජං දීකමලං ධම්මචක්කුන් උදපාදි කියලා නික්ලේශ වූ පිරිසුදු නිර්මල වූ ධර්ම චක්ෂුදය ඒක ඒ ධර්ම චක්ෂුවේ හඳුන්වන පාඨයක් නිතරම වගේ සූත්‍රවල සඳහන් වෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බං සංයෝධ ධම්මං කියලා. ඒ තේරුම හටගන්නා ස්වභාවය යම් කිසිවක් වේද ඒ සියල්ලම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය එතකොට මේ පාඨයෙන් අපිට ඒක සමහර අවස්ථාවල කෙටියෙන් සඳහන් වෙනවා සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන පද යුගලයේ දෙකෙන්ම සඳහන් වෙනවා සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ ඒ දකින්න ආකාරය හරියටම කිව්වා වගේමයි කියන්නේ හට ගැනීමක් හට ගැනීමක් කියනවා නිරුද්ධ වීමක් නිරුද්ධ වීමක් තිබෙනවා මේ දෙක අතර සම්බන්ධය අර යම් කිසි සමුදය ධම්මං සබ්බං සංනිරෝධ ධම්මං හට ගන්නා ස්වභාවයක් යම් කිසිවක් වේද ඒ හැම දෙයක්ම විරුද්ධවන ස්වභාවයද ඇත්තේය. මේ මේ කියමනේ මෙතන අපට පේනවා අර සංසාර ගැටලුව තුලම නිබ්බාණය දැකීමේ ශක්තිය තමයි එතකොට මේ ධර්ම චක්ෂය කියලා කියන්නේ. මේ සංසාරයක් නිර්වාණයක් කියන දෙක බොහොම ඈතට දමාගෙන අර දෙපිලක් කරගෙන ඒ හිතන ආකාරය අනුබලනකොට නොයෙකුත් ගැටලුමක් වෙනවා. නමුත් මෙතන අපට පේනවා අර දුකට දුකට හේතු වුණු ඒ දුකට දුක්ඛයට සමුදය සොයාගෙන නිරෝධින්ට මාර්ගය පාදා ගත්තාම ඒ චතුරාර්ය සත්‍යම අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වගේ මේ සංසාර දියසුලිය කරකැවෙන ආකාරය වටහාගෙන එය නැවැත්වීමට උපකාර වන යම් ක්‍රමයක් තිබෙනවා නම් ඒක අනුගමනය කිරීමෙන් මේ දියසුලිය නතර කරන්න පුළුවන් කියන එකයි. එතකොට දියසුලිය අපි හිතමු දැන් අර අර කලින් අපි සඳහන් කළ ධාත ධර්ම ආකාරයට රහතන් වහන්සේගේ ඒ පිළිබඳව දිය යුතුයක් නැත කියලා ඒ ප්‍රකාශ වුණා කලින් දේශනාවේ. ඒ දිය යුතුයක් නැති අවස්ථාව ගැන කල්පනා කළ දිය යුතුය සංසුරාට පස්සේ තත්ත්වය ගැන කල්පනා කළ බලනකොට කෙනෙක් ඇහුවා අර දිය යුතුය කොහෙද ගියේ කියලා. අපට මොකද්ද දෙන්න වෙන පිළිතුර? ඒක හරියට අර ගින්න කොහෙද ගියේ කියලා අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වගේ සත්‍යයක් එතන තියෙන්නේ. මක් නිසාද අපි දියසුලිය කියලා කිව්වේ අර දියවැල. අර ඉදිරියට ඇදිලා ගිය අර මහා ජල කඳ පීරාගෙන ඉදිරියට ඇදිලා ගිය දිය වැලේ තිබෙන්නේ අර අවත තිබෙන ජලයමයි. එතකොට මේ දෙක එකතු වෙනවා කියලා කියන්නත් බෑ. මේක වෙන කොහෙවත් හැංගුණයි කියලා කියන්නත් බෑ. මේක මා අමුතු විදිහේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන් කියන්න වෙන්නේ කුමක්ද? යම්කිසි හේතුප්‍රත්‍ය නිසා යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණා. ඒ කාරී ඒ ක්‍රියාකාරීත්වය නිසා මේකට නමක් දෙන්න පුළුවන් කමක් තිබුණා. ලෝක ලෝක ව්‍යවහාරයට නගන්න නගලා අහවල් තැන කියලා අතන හරි මෙතන හරි කියලා ඒ විදිහට කියන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. ඒ දේවහාර මාත්‍රේ නැති වුණා. අර ගින්න පිළිබඳව සත්‍යමය එතන තියෙන්නේ. ගින්න කියලා ඒ වචනයක් දාගත්තේ ඒ සංකල්පයක් දාගත්තේ අර හේතු ප්‍රත්‍ය අර උපාදානයන් නිසා ඇති වුණු එක්තරා සත්‍යයක්. ඔන්න ඒ විදිහ ඔයිනුත් අපට පේනවා මේ සංකල්ප තුලයි මේ අවිද්‍යාව සැඟවිලා තිබෙන්නේ. ඒවා නිවැරදි දැකීමට බලාපොරොත්තු වෙන්නේ සංකල්ප ලයිස්තු සමහර විට නිවැරදි නිවැරදි පේනවා කියලා කෙනෙක් හිතනවා. එහෙම එකක් නෙවෙයි මෙතන මේ සංකල්පවලම තියෙනවා අවිද්‍යාව ගැබ්බෙලා. ඒක ඒවා විඳින ශක්තිය, ඒවා විනිවිද දැකීමේ ශක්තියයි මේ පළමුවෙන්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ග ඥානයේදී. ඒක තමයි අර අරියාය නිබ්බේධිකා පඤ්ඤා. ඒක කියන්නේ සමුදය උද්‍යත්තගාමිනී පඤ්ඤා අරියා නිබ්බේධිකා කියලා සඳහන් වෙනවා. උද්‍යත්තගාමිනී කියන්නේ ඒ ඉති අවිය දැකීමේ ශක්තිය, සමුදය නිරෝධ කියන එකමයි. හට ගැනීම නැතිවීම දකින ශක්තිය. ඒක ඒක දක්වලා තියෙන්නේ හරියට එක්තරා විදිහක නිබ්බේධිකාන් විනිවිද දකින්න සත්‍ය විනිවිද දැකීමේ ක්‍රමයක් හැටියට. අර සමුදය යම්කින්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හටගන්න ස්වභාවය නිසාම එහි නිරෝධ නිරෝධයක් තිබෙනවා. ඒක නිසා තමයි අර සරියුත් ස්වාමීන් වහන්සේ අර මුල් අර අස්සජි ස්වාමීන් වහන්සේ මේ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියනකොටම සුවන් වෙලා ඉවරයි. ඒ කියන්නේ හටගන්න හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා නම් ඒක හේතුප්‍රත්‍යව කියනහම නිවන නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවන්ත කෙනෙකුට එකපාරටම වටහා ගන්න පුළුවන් 아무තින් නොකියුවා. ඔන්න ඔය විදිහේ සත්‍යයක් එතකොට අපිට පේනවා මේ සංසාර ගැටලුව තුළම නිර්වාණය මතු කර ගැනීමේ ශක්තිය තමයි අර ධර්ම චක්ෂුසය. ඊළඟට ඒ වගේම අපිට පැහැදිලි වෙනවා අපි අර කලින් මහා නිදාන සූත්‍රයෙන් උපුටා දැක්වූ පාඨයේ කියුණා අර අධිවචන මාර්ග නිරුක්ති මාර්ග ඒ කියන්නේ භාෂා ව්‍යවහාරයේ තිබෙන ඒ සියලු අංගෝපාංග තිබෙන්නේ නාම රූපයක් විඥානයක් කියන මේ සංසාර වටය ඇතිතා පමණි ඊට එහා නොවේ කියන එක. එත්තාවතා කියලා අර වචනයක් එහෙම කිව්වේ මෙතකින්ම මේ සංසාර වටය කරකැවෙනවායි මේ එත්තාවතා ජායත්වා ජීයත්වා මීයත්වා චවයත්වා උපජ්ජේත්වා ආදී වශයෙන් ජාති ජරා මරණ චුති උප්පත්ති ආදී සියලුම සංකල්පයන් අර්ථවත් වෙලා ගන්න පුළුවන් වන්නේ අර දිය සුලි තත්ත්වය ඒ කියන්නේ විඥාන නාම රූප දෙක එකට යන තාක් පමණයි. යම්කිසි ක්‍රමයකින් ඒ විඥාණය ඒ ඒ තියෙන සම්බන්ධය බින්දොත් අර සංසාර වටේ අර දියසුලිය නතර කළොත් ඊට එහාට කියන්න දෙයක් නැහැ. යේනනම් වජ්ජ සංකස්සනත් ඔය විදිහට රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. යම් ආකාරයකින් කියනවනම් එහෙම කියන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණයම මේ මෙතන මේ දියසුලිය පිළිබඳ උපමාවට බොහෝ දුරට කිට්ටු කරන්න පුළුවන් සූත්‍ර කොටස් අපිට තවත් තැන් වලින් හමු වෙනවා විශේෂයෙන්ම දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා විපස්සී ගෝසතාණන් වහන්සේ මේ මේ දියසුලිය අඳුනගත්තේ හරියට අර ඇත්තටි කෙනෙක් ගහක් යට ගඟක් ළඟ ගහක් යට ඉඳගෙන ඉන්නකොට ඒ එතෙන්ට වැටෙන කොළයක් දියසුලියකට දිය ගලකට අහු වෙලා ගහගෙන ගිහිල්ලා දියසුලියක් වටේ කරකැවිලා නැති වෙන යනවා දැකලා යම්කිසි නිගමනයක් ගන්නවා වගේ අර පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් වටහාගත්තු බව සඳහන් වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ හේතුවා දසංගයම අර పూర్වයෙන් ආසුනුත් සානුස්මෘත ඥානය ඇති කරගෙන අර විදිහට අධික ඒ විදිහට ලබා ගන්න දෙයක් කියලා. නමුත් මෙතන සඳහන් වෙනවා පස්සේ බෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ කියලා සඳහන් වෙනවා එතන. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා කියලා. යෝනිසෝ මනසිකාරය යෝනි කියලා කියන්නේ ප්‍රභවය ස්ථානය, ඇතිවන ස්ථානය, හටගන්නා ස්ථානය දෙස ඒ පැත්තට යොමු වෙමින් මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ පටන් ගත්තේ මේ පටිච්චසමුපාදයේ ධර්මය හෙළි කරගන්න අද කොනේ ඉඳලා. කිම්මිලකෝ සති ජරා මරණං හෝති කුමක් ඇති කල්හි ජරා මරණය වේද කුමක් ප්‍රත්‍යයෙන්ද ජරා මරණය කියලා ওই විදිහට සමන් ප්‍රශ්නයක් නැගුවා උන්වහන්සේ. ඊළඟට ඊට පිළිතුර ඒකම උන්වහන්සේට පහළ වුණා ජාතියක්කෝ සති ජරා මරණං හෝති ජාතිපත්‍ය ජරා මරණං ජාතිය උපත ඇතිකල්ලි ජරා මරණය වෙයි ජාති ජාති ප්‍රත්‍යෙනි ජරා මරණය කියලා මේ විදිහටම දිගට අර කලිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල යුගල වශයෙන් යෝධ යෝධ වශයෙන් ඈඳුතු වශයෙන් පටිච්චසමුප්පාදේ දෙක දෙක ඉදිරියට ගෙන ගියා. ඒ කියන්නේ ඊළඟට ඔන්න කිය වෙනවා කිම් විනුකෝ සති ಜಾති හෝති කිම් පච්ච ಜಾති භවේ කෝ සති ಜಾති හෝති භවපච්ච ಜಾති. ඒ ಜಾතිය කුමක් ඇති කල්හිද ಜಾති ඇතිවන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද ಜಾතියවන්නේ භවය ඇති කල්හිය ජාතිය ඇතිවන්නේ ජාති භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය කියලා ওই ආකාරයෙන් ওই විදිහට ගිහිල්ලා ওই විදිහට විමසමින් ගිහිල්ලා ඊළඟට නාම රූපයක් පහු කරගෙන ගිහිල්ලා විඥාණයට විඥාණයට හේතුව සොයනකොට පෙනී ගිය ආපහු අතරින්න සිද්ධ වුණා. විඥාණයට හේතුව සෙව්ව හැටි පෙන්වන නාම රූපයමයි විඥාණයට හේතුව. එතෙන්දි පෙන්වන මේ දෙකේ අන්‍යෝන්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවය. ඒක පෙන්න ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ මේ විදිහට සමන්තම කියාගත්තා පච්චුදාවත්ති කෝ ඉදං විඥානං නාම රූපම් හා නාපරං ගච්ඡති. එත්තාවතා ජායතවා දීයතවා මීයතවා එත්තාවතා පච්චුදාවත්ති කෝ ඉදං විඥානං නාම රූපම් හා නාපරං ගච්ඡති. එත්තාවතා ජායතවා දීයතවා මීයතවා යදිදං නාම රූපං සාවිඥානේන යත නාම රූපච්ඡය විඥානං විඥානපච්ඡය නාම රූපං නාම රූපච්ඡය සලආයතනං සලආයතනපච්ඡය පස්සෝ පස්සපච්ඡය වේදනා වේදනාපච්ඡය තණ්හා තණ්හාපච්ඡය උපාදාන උපාදානපච්ඡය භව භවපච්ඡය ජාති ජාතිපච්ඡය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස සම්භවಂತಿ යෝමේ තස්ස කේවලස් දුක්ඛ කන්ද සමුදයෝ හෝති සමුදය සමුදයෝති කෝටික්කලේ විපස්සිත බෝධිසත්ත්වස්ස උපයානුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා මේ විදිහට එතන දක්වනවා ඒ ධර්මතප්සේ පිළිබඳ මුල් අවස්ථාව එතන කෙලින්ම සඳහන් වෙනවා ඒ යෝනිසෝ මනසිකාරයෙන්ම විපස්සී බෝසතාණන් වහන්සේ මතු කරගත්තා මේ සියලුම ජාති ජරා මරණ ආදී මේ ප්‍රඥාප්ති තියෙන්නේ මේ විඥානාම රූප දෙක අතරේ මෙතන මේ විශේෂ වචනයක් සඳහන් වෙන පච්චුදාවත්ති කෝ ඉදන් විඥානං නාම රූපම් මානාපරං ගච්ඡති මේ විඥාණය නාම රූපය කෙරෙන් ආපසු කරකිලා එනවා පච්චුදාවත්තේ කරකි ආපසු කරකිලා එනවා සාමාන්‍ය වචනයක් කියනවා මේකට සමානයි අර ව්‍යවහාරයේ තියෙන කොලාපෙන් දෙන්න වගේ වැඩක් මේක ඒක හැපිලා එනවා කියන එකයි විඥා විඥා නාපරං ගච්ඡති ඉන්නේ ඔබට යන්නේ නැහැ ඉන්නේ වෙනින් ඉහකට යන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට එත්තාවතා එම නිසා මෙන්න මෙතකින්ම එත්තාවතා මෙතකින්ම ජාය කෙනෙක් උපදිනවා, දිරනවා, මරණ මැරෙනවා, නැවත උපදිනවා ආදී වශයෙන් එහෙම පෙන්වුම් කළා ඊළඟට කියනවා විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥානං විඥාන එතකොට නාම රූප විඥානය ප්‍රත්‍ය කරගෙන නාම රූපය පවතිනවා නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානය පවතිනවා නමුත් ඊළඟට විශේෂ දෙයක් මෙතන කියවෙනවා නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා අර දැන් අර සොයාගෙන ආපු මාර්ගය එතන නැවතත් ආපසු ආවර්ජනා කරනවා අර දෙක අතරේ අර විදියට අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධතාව තිබුණට තිබුණේ නමුත් ඒ නාම රූපයටම හේතු වෙච්ච තව ගොඩක් තිබෙනවා නාම රූපයට ඒව තමයි අර නාම රූපයට ළඟට ඒ සලආයතන පස්ස වේදනා සංහා ආදී ඒවා අර නාම රූපය පැත්තේ කියන්නේ. විඥානය තනිවම එහා පැත්තේ. අන්න ඒ විදිහට දැන් අපිට හිතා ගන්න තියෙන්නේ මේ මේ විදිහට. ඊළඟට මේ සමුදේ පැත්ත ඉදි කරගත්තු ආකාරය ඒ වගේම විපස්සී ගෝසකානන් මහන්සිය නිරෝධ පැත්තත් අර විදිහට මේ යෝනිසෝ මානසිකාරයෙන් ඉදි කරගත්ත කිම් හිනුකෝ අසති ජරා මරණ නොහෝති චිත්ත නිරෝධහ ජරා මරණ නිරෝධෝ කුමක් නැති කල්හිද ජරා මරණය නිරුද්ධ වන්නේ කුමක් නැති වුනහමද ජරා මරණය නිරුද්ධ වන්නේ කියන එකයි. කුමක් කුමක නැති වීමෙන්ද ජරා මරණ නිරෝධය වන්නේ. එතකොට ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් වැටුනේ ජාතියක් හෝ අසති ජරා මරණ නොහොති ජාති නිරෝධා ජරා මරණ නිරෝධ. ජාතිය නැතිකල්දී ජරා මරණය නැතිවන්නේ ජාතිය නිරෝධයෙන් ජරා මරණයද නිරුද්ධ වෙයි. ওই විදිහට අර කලින් කළා වගේම ඉදිරියට සොයාගෙන ගියා. එහෙම ගිහිල්ලා අර නාම රූප විඥාන දෙකේදී තේරුම් ගත්තා නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. අර අර අතන අර සංදිස්ථානයේ බින්ද හැටිය මොකද වෙන්නේ? විඥාන නිරෝධයෙන් නාම රූපය කළා නිරෝධය කරලා නාම එහෙම නැත්නම් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය කළාම ඊළඟට නාම රූප ළඟ තියෙන අර අනිකුත් අංග සියල්ලම සලආයතන පස්ස වේදනා ආදී ජාති ජරා මරණ දක්වා ඒ හැම එකක්ම නිරුද්ධ වෙනවා. ඒ ඒ ක්ෂණයෙන්ම වගේ නිරුද්ධ වෙනවා කියන එකයි එතන තේරෙන්නේ. එතකොට එතනත් අපිට පැහැදිලි වෙනවා ඒ විපස්සී බෝසතාණන් වහන්සේ දැන් ඒ ඒ එලි කරගත්තු ඒ ධර්මචක්ෂය මුල් කරගෙන විපස්සී බෝසතාණන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රය සඳහන් වෙනවා පංචසූපාදානස්කන්ධයේ සු උද්‍යප්පයානුපස්සී විහාසිය කියන්නේ ප්‍රාදානස්කන්ධය පිළිබඳව උද්‍යව්‍යය හට ගැනීම නැතිින් දකිමින් වාසය කළාය. එහෙම වඩා වැඩි කලක් යන්නට කලින්ම ඒ විපස්සනා මාර්ගය එලි කරගත් විපස්සනා මාර්ගයෙන් අනුව පුහුණු වීමෙදිම ඒ විපස්සී බෝසතාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මිදුණාය. බෝසම්බෝධිය ලබාගත්තා කියන එක. එතකොට මෙතන කියනවා පටිච්චසමුපාදය අධිගතෝ කොහොමයායන් විපස්සනාමග්ග බෝධාය මේ විපස්සනා ප්‍රතිපත්තාන සූත්‍රය එතකොට මේ මෙතන තියෙන ඉතාමත්ම වටිනා ධර්මයක් බෝධිය සඳහා විපස්සනා මාර්ගයක් විදර්ශනා මාර්ගයක් ඒ විදර්ශනා මාර්ගයේ සංදේ ප්‍රධානම කාරණේ තමයි මේ කියපු <clears throat> මේ නාම රූප විඥාන දෙක අතර සම්බන්ධතාව. ඇතන් කෙනෙක් යටුවාවෙම පෙන්눔 කරනවා ඉපස්සේ බෝසතාණන් වහන්සේ මේ අවිජ්ජා සංඛාර ගැන සඳහන් කරන්නේ නැත්තේ මොකද කියන ප්‍රශ්නේ නඟලා මේ ඒ ඒව අතීතේ තියෙන නිසා ඒක පේන්නේ නැත්තේ කියලා. නමුත් එතන නෙවෙයි මෙතන ඒක නෙවෙයි කාරණය. මේ මේ දෙක අතර සම්බන්ධතාව නොදැනීමමයි අවිද්‍යාව. ඊළඟට මේ දෙක දිගට පැවැතී පැවතී යාමට උපකාර වන්නේ සංස්කාර. මේ විඥාන නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව නිරන්තරව පවතින්නේ සංස්කාර නිසායි. එතන මේ සූත්‍රය සඳහන් නොවුණු නිසා සමහර ඒ අටුවාචාරින් වහන්සේලා ඒක තෝරන්නේ අර දෙක මේ අතීතයට දාලා. ওই විදිහට එහෙම තේරුව නමුත් මෙතන අපිට පැහැදිලි වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ ඒ ධර්ම චක්ෂුසේ ඇති වෙන්න බෑනේ අර මුල් අංග දෙක නැති වුණ නැතිනම් එතකොට ඒ අංග දෙක එතන විශේෂයෙන් සඳහන් නොකළ ඒවා පසුබිමේ තියෙන්නේ එක්තරා විවරණ ක්‍රමයක් අනුව අවිද්‍යාවෙන් පටන්ගෙන විවරණය කරන්න පුළුවන් නමුත් මෙතෙන්ට ඇවිල්ලා මේක නැවතුනේ මොකද මේ මේ දෙකේ සම්බන්ධතාවට හේතුව ඊට ඊට හේතුව වෙන්නේ අර දීවල ගැන කිව්වා වගේ නොපෙන දැන් දිය සුලියට වඩා ඈතින් අපට අයර් දකින්න ලැබෙන දියවැල යන ආකාරය දියවැල අර විදිහට ඇති කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම తත්වය අමතක කරලා නිත්‍ය සුඛ ආත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යන එක අන්න ඒක අවිද්‍යාව. ඊළඟට අර ඒ දියවැල පීරාගෙන යන ඒ පතු දියවැල් විඥාණයම තමයි විඥාණය කියලා කියන්නේ. ඒ විදිහට දැන් මෙතනත් මේ අර පුද්ගලයා පිළිබඳව සැලකලා බලනකොට විඥානාම රූප දෙකේ සම්බන්ධතාවට පසුබිමින් සිටින්නේ අර මේක කෙලවරක් වෙන්නේ දුකේ කියන අවබෝධය නැතිකම එහෙම නැත්නම් වෙනත් විදිහකින් කියනවනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ ත්‍රිලක්ෂණය නොතක නිත්‍ය සුඛාත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යාම. ඊළඟට ඒක නිසාම ඇති වෙන ඒ අරැඳීම් ප්‍රයත්න රාශියමයි අර සංස්කාර. ඒවල සංස්කාරම ගිනුයි අර විඥාණය රඳාපවතින්නේ ඊළඟට ඒ විඥාණයට විඥාණයටම සම්බන්ධයි අර නාම රූපය. ඊළඟට නාම රූපය පැත්තෙන් අර අනිත් ඔක්කොම ඉතිරි අංග ටික තියෙනවා. ওই විදිහට දැන් අපිට මානසික වශයෙන් චිත්ත රූපයක් වශයෙන් පවා සමහර විට මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව එක්තරා විවරණයක් හිතේ මවා ගන්න ඇති කර ගන්න පුළුවන්. දැන් එතකොට එකක් මේ මේ සූත්‍රයෙන් එතකොට මහා නිදාන සූත්‍රයේ කියපු කරුණු තවදුරටත් සනාථ වෙනවා. තවත් ඒ වගේම වටිනා සූත්‍රයක් තිබෙනවා. ඒ සරියුත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් සංයුත් සංගයේ නිදාන සංයුත්තේ සඳහන් වෙනවා. එතන ඒ සරියුත් ස්වාමීන් වහන්සේ ඒ ඊටාත්ම ඊට ඔය දැන් දියසිලටත් වඩා ඊටා ගන්න පුළුවන් පහසු විදිය උපමාවක් එතන දක්වන්නේ බටකොටු මිහි දෙකකට සමාන කරනවා. මේ විඥානියත් නාම රූප දෙකක්. විඥානියත් නාම රූප දෙකක් හරියට අර බටකොටු මිහි දෙකක් උඩින් එකකට එකක් හේතු වෙන ආකාරයට හිතෙව්වහම ඒ එක එකක් ඇද්දාම ඒකන් ආකාඩ් ඒකන් කිය ආකාඩ්හි අපරාපපති අපරං කිය ආකාඩ්හි අපරාපපති ඒ කියන්නේ එකක් ඇද්දාම අනික වැටෙනවා එහා එක ඇද්දාම මෙහා එක වැටෙනවා ඔන්න ඔය විදිහට ඒ විදිහට හිතෝ හිතවපු වටකෝටු දෙකක් හැටියට පෙන්වුම් කරනවා මේ නාම රූපයක් විඥානයක් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව ඊළඟට එහෙම කියලා ඉවර වෙලා මේ විදිහට විඥානයත් නාම රූපයත් මේ විදිහටයි තියෙන්නේ කියලා ඊළඟට කියාගෙන යනවා අර විපස්සිකෝසකනන් වහන්සේගේ අවබෝධය වගේම නාම රූප පත්‍ය කලායතන කලායතන පත්‍ය භස්සෝ භස්ස පත්‍ය වේදනා ආදී වශයෙන් අනිකුත් අංග ඊළඟට ඒ නිරෝධය දැක්වීමේදී පෙන්වු කරන්නේ අර අර දැන් විඥානේ ඇද්දොත් එහෙම දැන් විඥාන බටකොටු අපි හිතමු වම් පැත්තේ තියෙනවා කියලා විඥාන බටකොටු මිච්චිය දකුණු පැත්තේ නාම රූප බටකොටු මිච්චිය හිතවල තියෙනවා කියලා මේ නාම රූප බටකොටු මිච්චියටම හේතු කළ තව තියෙනවා අංග රාශියක්. එහෙම හිතේ හිතෙන් ආවා ගත්තාම වඩා තේරුම් ගැනීම පහසුයි. කලායතන බටකොටු මිච්චිය එහෙම නැත්නම් ඊළඟට පස්ස වේදනා ওই විදිහට බටකොටු මිච්චිය රාශියක් තියෙනවා. ඒ ඔක්කොම නාම රූපේ බටකොටු මිච්චියට හේතු වෙලායි තියෙන්නේ. දැන් විඥාන නාම විඥාන බටකොටු මිච්චිය ඇද්ද හැකිය අර ඔක්කොම එකවර එක සැරේටම ඇදගෙන වැටෙනවා. ආයි මේකේ අතුරක් නැහැ. සම්දිත්තික අකාලික වශයෙන්, ඒහිපස්තික වශයෙන් මේ ඔක්කොම භව නිරු පිටින්ම දුක්ඛක්ෂය වෙනවා. සම්පූර්ණයෙන්ම සංසාර දුක්ඛය එතනම ඉවර වෙනවා. එතකොට මේ සූත්‍රය අනුවත් අපිට හිතා ගන්න පුළුවනි දැන් සාමාන්‍ය අවබෝධයට වඩා වෙනස් සාමාන්‍යයෙන් කෙනෙකුගේ විශ්වාසයට වඩා විශේෂ තත්වයක් මෙතන තිබෙනවා. මෙන්න මේ නිසා තමයි අපි අර කලින් කිව්වේ ජාති ජරා මරණ ආදී මේ මේ සංකල්පවල මේවා ගෙවි යන බවක්, ගෙවි යන ස්වභාවයක් තිබෙනවා. ඒක නිසා තමයි අර අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං ඉරාදි ධම්මං නිරෝධ ධම්මං කියලා මේ ජරා මරණය ගැන පවා කිව්වේ. මේක ටිකක් කල්පනා කරලා බලනකොට මොකද මේවා මේවා මේ අනිත්‍ය කියලා කියන්නේ මේවා ෂේ වෙලා යන්නේ මොකද කියලා ඒක හිතාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේන් පෙනෙන්නේ මේ සියලුම සංකල්ප අර දෙක අර නාම රූපෙට හේතු වෙලා තියෙන නිසා. මේ දියසුලිය මේ දිය මේ වත් සංකාර වටය එහෙම නැත්නම් මේ බටකොටු මිස් දෙක එකක් ඇද්ද හැටිය අනිත් එකට හේතු වෙලා තියෙන මේ සියල්ලම සියලුම දුක එහි පිටින් අකාලිකවම නැති වෙලා යනවා. එතකොට ওই විදිහටයි දැන් අපි මේ විවරණය කරගෙන ආපු මාර්ගයෙන් පේන්නේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති මේක මේ බුද්ධ වචනයක් හැටියට හරි ස්වාමීන් වහන්සේ ගෙනහැර ගන්න පාඩියක් මම ස්වාමීන් වහන්සේ ආයේ සනාහි වලින් සූචි සඳහන් කරනවා ඒක තේරෙනවා යමෙක් පටිච්චසමුපාද පටිච්චසමුපාදය දකීද ඒ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද ඒ පටිච්චසමුපාදය ධර්මය දකී. මේන් අපිට පේනවා මේ පටිච්චසමුපාද ධර්මයම තමයි අත්‍ය වශයෙන්ම ධර්මය කියලා කියන්නේ. ඊළඟට මේ ධර්මය ගැන මේ හැම කෙනෙක්ම හැම බෞද්ධයෙක්ම පිළිගන්න ධර්මයේ ಗುಣ පිළිබඳව පාඩයක් තියෙනවා කවුරුත් දන්න මේ ස්වාක්ඛාත වූ ධර්මය සංදිත්තිකයි මෙලොවම අපට අපේ අපේ ඇස් වලින් මෙලොවම දැක ගන්න පුළුවන් සාමන් තමන් තමා විසින්ම දැක ගන්න හැකි මේ ශක්තියක් තිබෙනවා සංදිත්තිකං අකාලිකං ඒක ඒ වගේම අකාලිකයි ඒ විපස්සිකයි අදිත් බලන්න කියලා කියන්න පුළුවන් සත්‍යයක් තිබෙනවා සංදිත්තික අකාලික ඒ විපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි ආදි වශයෙන් මේ තම තමන්ගේ సంతානීය මේ දැකිය හැකි විදිහේ ස්වභාවයක් මේ ධර්මයේ තිබෙනවා කියලා අපි කවුරුත් පිළිගන්නවා. නමුත් මේ සම්මත පටිච්චසමුප්පාද විවරණ ක්‍රමයේ මේ කියපු මේ අකාලික ලක්ෂණ, සම්දිච්චික ලක්ෂණ තිබෙනවද කියලා අපිට ටිකක් මධ්‍යස්ථව කල්පනා කර බලන්න සිද්ධ වෙනවා. ඒකාද මේ අංග 12 මේ පටිච්චසමුපාදයේ තිබෙන අංග 12 තෝරන්නේ විසුද්ධි මාර්ග කතුරුන් වහන්සේ සාමාන්‍ය දැන පිළිගත් විවරණ මාර්ගය අනුව මේ අංග 12න් දෙකක් අතීතයට දානවා. මුල් දෙක අල්ලලා අතීතයට දානවා. අග දෙක අනාගතයට දානවා. මැද අට වර්තමානයේ හැටියට තේරුම් කරනවා. ඒකට කාල තුනක් මෙතන තියෙනවා. අකාලික නෙවෙයි. අර ඒක නිසා තමයි අර තේරුම් කළේ අර විපස්සී බෝසතාණන් වහන්සේට අර අවිජ්ජා සංකාරය පේන්නේ නැහැ කියලා. ඒක අර අතීතේ. ඒක සමාජයට කුබ්බේනි වාසනස්සතියෙන් මතු කරගන්න එකක් හැටියටයි අවබෝධය තියෙන්නේ. නමුත් එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව සඳහන් වෙන සූත්‍රවල වෙනකත් තබා සෝවාන් පුද්ගලයාට පවා පටිච්චසමුප්පාදය සම්පූර්ණයෙන්ම පැහැදිලි කියන එකයි. ඒ කියන්නේ අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිච්ඡෝ හෝති සුප්පටිවිද්ධෝ. සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ අරියෝ ඥායෝ කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම ඥායයි. මේ ආර්ය වූ ආර්ය ඥාය පටිච්චසමුප්පාද ධර්මයේ ඒ සෝවාන් පුද්ගලයා විසින් පඤ්ඤාය සුදිච්ඡෝ ප්‍රඥාවෙන් හොඳින් දැක්කා. සුප්පටිවිද්දෝ හොඳින් විවිධ දැක්කා. එතකොට අර සුයන්නකුත් දාලා තියෙන්නේ මේක නිකම් එකක් නෙවෙයි. මේක මේ පටි කුබේනිවාසංසඥාණය නැති සුවාන් පුද්ගලයා පවා මේක ලබාගත්තේ මේ ඥාණය ලබාගන්නේ කොහොමද කියන එකයි එතකොට කෙනෙකුට ප්‍රශ්නය වෙන්නේ. ඉතින් කොයි හැටි හෝ වේවා මේ අර සම්මත විවරණ ක්‍රමය අනුව අර විදිහට මුල් දෙක ඉදිරියට අතීතයට දාලා ඔය විදිහට අග ඒ කියන්නේ අවිජ්ජා අවිජ්ජා සංඛාර දෙක අතීතයේ අතීත කාලයට දමනවා ජාති ජරා මරණ දෙක අනාගතයට. ඒ අතරතුර තියෙන ඉතිරි අට වර්තමානයේ හැටියට එදිරි කාලත්‍රියකට බෙදෙනවා. එපමණක් නොවේ මේවා මේ පුද්ගලයෙකුගේ සංසාර ගමනේ අවස්ථා තුනක් හැටියට විවරණය කරන්න යාමේදී තම අමුතු වෙනොත් කෑලි මේකට පුරුද්දන්නත් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා අර පහේ ගොඩවල් හතරකුත් දක්වනවා. පහ ගුණයන් හතර හතරක් පෙන්වු කරනවා මේ අවිජ්ජා සංඛාර සංනා උපාදාන භව කියලා කොයිකට ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ අතීත හේතු නිසා ඊළඟට මෙන්න මේ විදිහ වර්තමානයේ නැති වෙනවා ඊළඟට සංඛාර ඔයිදට අවිජ්ජා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඊළඟට විඥාන අවිද්‍යා සංඛාර සංහා උපාදාන බව නිසා ওই විදිහට ඊළඟට අනාගත පහකුත් හැදෙනවායි ওই විදිහට විවරණය කරන ක්‍රමයක් තිබෙනවා මේ මේ පහේ කොටවල් හදාගෙන විවරණය කිරීමෙන් අර අර අංග අතර තිබෙන ඉදප්‍රත්‍යත සම්බන්ධය පළදු වෙනවා මේ ඒ අපි කලින් පෙන්වුම් කළ අර යුගල වශයෙන් මේ මේ අංග දෙක අතර ওই විදිහට විග්‍රහ කරන ක්‍රමයක් තිබෙනවා. අන්න ඒවා පළුදු වෙනවා අර අමුතුවෙන් කෑලි මේවට එකතු කරන්න යාමෙන්. එපමණක් නෙවෙයි අර මේ සම්මත විවරණ ක්‍රමයේ අර භව කියන වචනය පවා තෝරනවා අර උප්පත්ති භව කම්ම භව කියලා ඒ භව භවපත්‍ය උපාදානපත්‍ය භව කියන තැන උප්පත්ති භව හැටියට විග්‍රහ කරනවා ඊළඟට භවපත්‍ය ආජාති කියලා දැන් තෝරන්න ගියාම ඩිංගක් එහායින් එතෙන්දි තෝරන්නේ කම්ම භව හැටියට. මේ එකම පදයේ දෙආකාරයකින් තෝරනවා. ඒ වගේම ಜಾති කියන පදේ සාමාන්‍ය ಜಾති කියන වචනේ තේරුම උපත කියන එකයි. නමුත් ඒක ඒකට දීපු අර්ථය මතු උපත නැවත උපත කියන අදහසයි ඒ පටිච්චසමුප්පාද දීමේදී ඉතිපත් කරලා තියෙන්නේ. කොවිදියේ දුර්වලතා රාශියක් ඒක බොහෝ විට මේ උගතුන් විසින් මේ කාලේ පෙන්නනවා. සාමාන්‍යයෙන් මේවා ගැන කියන්න පුළුවන් අය ඒ විදිහට පෙන්වුම් කරනවා. එතකොට මේ මෙන්න මේ අඩුපාඩුකම් කිසිවක් නැහැ. අපි අර කලින් දැක්ක ආකාරයට කලින් විස්තර කළ ආකාරයට මේ මුළු මහත් සංසාර වටේ රහස අර විඤ්ඤාණාම රූප දෙක අතර තියෙනවා කියලා ගත්තාම මේ පටිච්චසමුප්පාද ධර්මයේ අත් වශයෙන්ම තනිකර දුක්ගඩක කේවල දුක්ඛ ස්කන්ධයක සමුදය සහ නිරෝධය පෙන්වුම් කරනවා මිසක් සංසාරගත පුද්ගලයාගේ සංසාර ගමනේ අවස්ථා තුනක් පෙන්වන එකක් නෙවෙයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය තමයි අර සම්දිත්තිකාකාලික වශයෙන් ඒ අර යෝනිසෝ මනසිකාරයෙන්ම අර විපස්සී ගෝසතනන් වහන්සේ කමතු කරගත්තා. ඒ වගේ මේ ධර්මතාව මේ වර්තමානයේම දැකීමේ දැකිය හැකි ස්වභාවයයි. මේ මුළු මහත් බුදුදරම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන විශේෂම ලක්ෂණයම තමයි මේ සම්දිත්තිකාකාලික බව. ඒ බව හෙළි වෙනවා දැන් අර සුත්ත නිපාතේ පාරායන වගේ හේමක මානව පුච්ඡාවේ ඒ හේන හේමක නැති බ්‍රාහ්මණ මානව කියා බුදුරජාන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම යේමේ කුප්පේ විහාකංසු පුරා ගෝතම ශාසනා ඉච්ඡාති ඉති භවිස්සති සබ්බන්තං ඉතිහිතියං සබ්බන්තං තත්ව වඩ්ඩනං නාං තත්ථාපිරමි පංචමේ ධම්මං අක්ඛායි තණ්හා නිඝාතනං මුනි යම් විදිත්වා සතෝ චරං හරේ ලෝකේ විසත්තිකං කියලා ඒ කියන්නේ මේ මේ කුබ්බේ වියාකංසු හුරා ගෞතම සාසන ගෞතම සාසෙන් පිටත යම් ශාස්ත්‍රවරු මට ධර්ම කියලා දුන්නා නම් ඒ හැම දෙනෙක්ම මෙන්න මේ විදිහට විග්‍රහ කරේ. ඉච්ඡාති ඉති භවිස්සතු. ආනිය තුල නිරන්තරව පවතින විඥාන නාම රූප සම්බන්ධතාවක් තුලින් මේක මතු කර ගන්න පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මයේ රස රහස. දැන් අපි දන්නවා කෙසෙල් කඳක හරයක් නැති බව සොයා ගන්න ඒක මුල ඉඳලා අගට පට්ට ගන්න ඕනේ නැහැ. හොඳට කැපෙන කඩුවක් අරගෙන මැදින් කැපුවාම ඒකේ ඇතුළත තිබෙන මේ හරස්කම තුලින් අපිට දකින්න පුළුවන් ඒ කේල් කඳක හරයක් නැති බව. ඒ වගේ මේ සංස්කාර ඒ වගේම මේ සංස්කාර කිසල් කඳත් අර පඤ්ඤාමයන් තික්ෂණ මතින් ගහයත්වා ප්‍රඥාමය වූ තීක්ෂණ වූ කඩුවක් අරගෙන කැපුවොත් මැදින් අපිට ඒකෙන්ම අර ඒකේ අභ්‍යන්තර ව්‍යුහයෙන් අභ්‍යන්තර ඒ සැකස්මෙන් අපිට අල්ල ගන්න පුළුවනි මේ සංස්කාර ඛණ්ඩයේ මේකේ කිසිම හරයක් නැහැ අතීතයේ යම් භවයක් තිබුණා නම් ඒකෙත් මේ ධර්මතාවමයි අනාගතයේ යම් භවයක් තිබෙනවා නම් ඒකෙත් මේ ධර්මතාවමයි මේ කියන ධර්මතාව මගේ මේ సంతානය තුලින් අර ඕපනයික වශයෙන් මම දකිනවා කියලා අන්නේ විදිහට ආර්ය ශ්‍රාවකයා අර ප්‍රතිසම්පාද ධර්මයේ පිළිබඳව අර සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියලා වචන ප්‍රකාශ කරන්නේ යම් කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන ඒ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න. එතකොට මේ අනුවත් අපිට පේනවා මේ සම්මත විවරණේ යම් යම් යම් අඩුපාඩු තියෙන බව. ඒ වගේම තවත් උපමාවක් අපි ගත්තොත් දැන් මේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙක් හැටියට දක්වන බව අපි කලින් උත්සන්හන් කළා. දැන් මේක සමහර විට මේ කාලේට මේ කාලේ උපමාවක් හැටියට ගන්නත් පුළුවනි. නමුත් දැන් යම් කිසි රෝගියෙකුගේ රෝග නිදානය රෝග తත්වය වටහා ගැනීමට මේ කාලයේ ওই වෛද්‍ය විශේෂඥයෙකුට අවශ්‍ය වන්නේ එක ලේ බිඳුවක් එක රුධිර පටකයක් පමණයි. ඒ ලේ බිඳුව ඒ රුධිර පටකය අර අනුගතනයක් යටතට යටතට දමලා බලනකොට අර සියලුම මේ ශරීරයේ තිබෙන විෂ බීජ තත්ත්වය, ලෙඩ රෝග තත්ත්වය එතන පැහැදිලි වෙනවා. රෝගියාට ඇවිල්ලා එහි පස්සේ ඇවිල්ලා බලන්නේ කියලා රෝගියාට උනත් පෙන්වන්න පුළුවන්. ඊළඟට අර යම් වමන විරේචන බෙහෙත් ආදීන් ඒවා සුව කරාට පස්සේ රෝගියාටම ඇවිල්ලා ඊළඟට ලේ පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඔන්න දැන් බලන්නේ අර විස බීජ නැහැ කියලා. අන්න ඒ විදිහේ සම්දිච්චිකා කාලික ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක මේ පටිච්චසමුප්පාද ධර්මයේ තිබෙන බවයි විශේෂයෙන්ම සැලකිය යුත්තේ. ඊළඟට මේ මේ පටිච්චසමුප්පාද ධර්මයේම මේක අතරින්ම එන තවත් ප්‍රශ්නයක් තමයි මේ අවි විශේෂයෙන්ම අවිජ්ජා සංඛාර දෙක අතීතයට දැමීමට හේතුව අර මහා නිදාන සූත්‍ර ආදී ඇතන් සූත්‍රවල සඳහන් වෙනවා මෞකුසට විඥානයක් දැස ගැනීම ගැන සාකච්ඡාවක්. එතකොට මෞකුසට විඥානයක් දැස ගැනීම ගැන සාකච්ඡාවක් තියෙන නිසා කෙනෙක් හිතන්න පුළුවනි මේ අපේ මේ පටිච්චසමුප්පාද ධර්මات ඒ විදිහට අර මෞකුස ඒ මෞකුසට එහා පැත්තේ ඉඳලායි එතකොට එන්නේ කියලා. නමුත් මේ සාකච්ඡාව දිහා හොඳට සැලකිල්ලෙන් බැලුවොත් මේ සාකච්ඡාවේ පරමාර්ථය කුමක්ද කියලා හොඳට විග්‍රහ කරලා බැලුවොත් ඒ විදිහේ නිගමනයකට ඉඩක් නැහැ. ඒ මහා නිදාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ කරන ඒ කරුණු පැහැදිලි කිරීමේදී එතන ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත් උගන්වන්න උත්සාහ කරන්නේ මේ විඥානයත් නාම රූපයත් අතර ඇති නිරන්තර සම්බන්ධතාව වෙනසක් සබා මෞකුස දීපවහ පවතින බවයි. මේකේ ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නෝත්තර වශයෙන් කොටස් හතරක් තිබෙනවා. පළමුවෙනි ප්‍රශ්නය විඥානං වහි ආනන්ද මාතුකුච්චින් නොක්කමිස්සත අපිනකෝ මාතුකුච්චිස්මින් නාම අපි අපිනකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිස්සත නොහේතං පන්තිය කියලා ආනන්ද හාමුදුරුව ඒකට පිළිතුරු දෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විමසන පළමුවෙනි ප්‍රශ්නේ කුමක්ද? ආනන්දය විඥානං වහි ආනන්ද මාතු කුච්චින්න ඔක්කමිසත යම් හේකින් විඥාණය මෞකුසට දැසගත්තේ නැත්නම් අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිසත නාම රූපේ මෞකුසී සමුච්චිතත කියන මේ වචනය පිළිබඳ ඒ නොයිකුත් අර්ථ ભેද දක්වනවා මේ සමහර වචන වල අර්ථ පවා ඒවා පිළිබඳ නොයිකුත් මත ભેදක් තිබෙනවා නමුත් මෙතන වඩා සහේතුකය කියලා ගන්න පුළුවන් සමුච්චිතත කියන්නේ අර දැන් උච්චිත් ආදී වචන වල තිබෙන උච්චිෂ් ඒ ශේෂ වීමාර්ථය. මෙතන මෞකුසේ ශේෂ වන්නේද ඉතිරි වන්නේද කියන එකයි. ඒ කියන්නේ විඥානයේ මෞකුසට දැසගත්තේ නැත්නම් නාම රූපය මෞකුසේ ඉතිරි වන්නේද ශේෂ වන්නේද? විඥානයේ ආධාරය ඇතිවයි නාම රූපය යම් යම් කිසි තැනක තිබෙනවා නම් විඥාන විඥාණයට වැඩි බලය තිබෙන්නේ. විඥාණය වැටුනේ නැත්නම් එතන නාම රූපය රඳන්නේ නැහැ. ඒකයි මේ. එතකොට නාම රූපය රැඳීමට නම් මෞකුසට මෞ මෞකුසේ යම්කිසි මෞකුසක් මෞකුසක් පිළිබඳව ඒ කෙනෙකුගේ මරණ අවස්ථාවේදී ඒ සිටිවිල්ලක් ආවත් එතෙන්ට විඥානය හරියට දැසගත්තේ නැත්නම් නාම රූපයෙන් රැඳන්නේ නැහැ. විඥාණයට සාපේක්ෂකවයි නාම රූපය වන්නේ. නාම රූපය කියලා නිකන් ගස්ගල් වල තියෙන දෙයක් නෙවෙයි විඥාණයත් එක්කමයි ඒක තියෙන්නේ. එතකොට විඥානයේ ආධාරය නැත්නම් නාම රූපයෙන් රැඳෙන්නේ නැහැ කියන එකයි. එතකොට ඒකට නොහේතන් සංසය කියලා නැත නැතමය ස්වාමීන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. පළමුනි ප්‍රශ්නේ ඒකයි. ඊළඟට විඥානං වහි ආනන්ද මාතු කුච්චින් ඔක්කමිත්වා ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිස්සත කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා ඊට දෙන පිළිතුරත් නොහේතන් සංසය නැතමය ස්වාමීන්. මොකද්ද ප්‍රශ්නය? ආනන්දය විඤ්ඤා ඉතින් යම් කිසි විදියකින් විඤ්ඤාණය මවකුසට බැසගෙන එයින් නික්ම ගියොත්, එයින් පිළිහි ගියොත් විඥානයේ මවුසට බැස්සා නමුත් එයින් පිට වුණා. එහෙම වුණොත් නාම රූපයේ ඉස්සත්වයක් සඳහා උපදින්නේ වෙයිද? උපදිනවද? ඉස්සත්වය කියන එක අපි කලින් සඳහන් කළා. ඒකේ විශේෂ අර්ථයක් තියෙන බව ඒ ඒ භවය ඒ පුද්ගලයෙක් ඇති වෙනකොට ඒක මෙතනක් වෙන ආකාරය. ඒ කියන්නේ කොටින්ම ජාතියක් උත්පත්තියක් ලැබීමට ලැබෙන බවයි එතන හංගවන්නේ. එතකොට විඥානය මෞකසයට බැසගෙන ඒන් පිට වෙලා ගියොත් අර නාම රූපය ඉත්ත්වයක් වශයෙන් මෝරලා ඉත්ත්වයක් වශයෙන් පිහිවන්නේ නැහැ කියන එකයි. ඒක ඉත්ත්වයක් බවට පත් වෙන්නේ නැහැ. ඉත්ත්වයක් වෙන්න නම් අර දෙකම තියෙන්න ඕන. විඥාන නාම රූප දෙක. ඒකටත් එතකොට නෝහේතන් කියලා තියාපු එක හේතුව අපිට සිතා ගන්න පුළුවන්. ඒක නැත් ස්වාමීනි. ඊළඟට බුදු පියාණන් වහන්සේ විමසනවා ආහන ප්‍රශ්නය විඥානං වහි ආනන්ද මාතු කුච්චිස්මින් පටිච්චං නාලභිසත අපිනකෝ විඥානංග යානන්ත විඥානංග යානන්ත ධාරස්සේව සතෝ කුමාරස්සවා කුමාරිකායවා වොච්චිජ්ජිස්සත අපිනකෝ නාම රූපං බුද්ධින් විරුල්ලින් දේපුල්ලං ආපජ්ජිස්සත ඒ කියන්නේ ආනන්දය යම් කිසි දරුවෙකුගේ හෝ දැරියකගේ විඥාණය ලාබාල කාලයේදීම සිඳී ගියහොත් අර නාම රූපය වෘද්ධියට වෘද්ධියට වැඩිවීමට විපුල බවට මහත් බවට පැමිණෙන්නේද ඒකටත් ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර නැත නැත්නම් මේ ස්වාමීන් අන්න ඊළඟට ඒ ප්‍රශ්න තුලට අර විදිහට පිළිතුරු ලබා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ අන්න සාද ඒකට සාද අර සාදක සම්පූර්ණ නිසා ඊළඟට දෙනවා ඒකට නිගමනය තස්මාතිහානන්ද ඒසේව හේතු ඒ සංවිධානං ඒස සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්ස යද්දං විඥාන අන්න ඒක නිසා ආනන්ද මේකමයි හේතුව මේකම නිදානයයි මේකම සමුදයයි මේකමයි ප්‍රත්‍ය විඥාණයට එනම් නාම රූපය නාම රූපයට එනම් විඥානය. ඒ කියන්නේ මෙතන විශේෂයෙන් පෙන්වන්න කරන්නේ විඥානයේ වැදගත් සමහර විඥාන නාම රූප දෙකෙන් වැඩි බර තියෙන විඥානයටයි. නාම රූප මාත්‍රයක් ඇති වුණාට මොකද? දැන් අපි මේ සාගතයන් මුල් එක එක ප්‍රශ්නය වලින් හෙළුනේ විඥානය විඥානය නිසා යම් කිසි මෞකසක නාම රූපයක් ඇති වෙන්නේ. නමුත් විඥානය හරියට බහගත්තේ නැත්නම් නාම රූපය තැන රැඳෙන්නේ නැහැ. ඊළඟට විඥාණය බහගෙන එලින් එන්නේ කියලා ගියොත් නාම රූපේ විත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ඊළඟට මේ වෙන එකක් තබා අර කුමරියක් හෝ කුමරියක් බවට උපදිලා උපදිනාට පස්සේ හෝ ලදරු කාලෙදිම අර විඥාණය යම් කිසි ආකාරයකින් සිඳිලා ගියොත් නාම රූපය වැඩිවීමටපත් වෙන්නේ විපුල බවටපත් වෙන්නේ. ඉතින් එතනින් පැහැදිලි වෙනවා මේ දෙකේ අත්‍යවශ්‍ය මේ විඥානයේ අත්‍යවශ්‍ය බව නාම රූපයේ පැවතීම. ඊළඟට බුදු පියාණන් වහන්සේ හතර වෙනුව දක්වනවා විඥානං වහි ආනන්ද මාතු කුච්චිස්මින් පති විඥානං වහි ආනන්ද නාම රූපේ පතිච්ඡං ආලදිස්සත අපිනකෝ ආයති ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව සංඥායෙත් ආනන්දය යම් කිසි විදියකින් කොයි ආකාරයෙන්ද කියලා මෙතන කියවෙන්නේ යම් කිසි විදියකින් විඥානයේ නාම රූපී ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාති ජරා මරණ ආදී මේ සංසාර දුක්ඛක් ඇති වෙනවද නැත්නම් මේ ස්වාමීන් අනිලට හතර වෙනු දක්වන්නේ ඒ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ එතනින් පෙන්වුම් කරන්නේ දැන් මේ විදිහටයි මේක සත්‍ය සංකාරික සත්‍ය. ඒක නිසා යම් කිසි විදියකින් විඥානයේ නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලැබුණොත් ප්‍රතිෂ්ඨාවක් ලබා ගත්තේ නැත්නම් නොපිහිටින ආකාරයක් සංකාර විදියකින් යොදා ගන්න පුළුවන් වුණොත් මේ නැවත සංකාර දුක්ඛයක් ඇතිවන්නේ නැහැ කියලා ඒකත් ඉතින් අර ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක ඒ පිළිගන්නවා. ඔන්න එතකොට මේ මේ සාකච්ඡාවෙන් අපිට පේනවා ඒ මව් කුසල මව් කුසක් පිළිබඳ ඒ සාකච්ඡාව නිසාම අපිට හිත නිගමනය කරන්න බෑ මේ අර අවිද්‍යා සංඛාර දෙක අතීත කාරණයි කියලා. මේක අපිට පේනවා මේ විඤ්ඤාණාම රූප දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව. දැන් එතකොට ඊළඟට අපේ ප්‍රශ්නය මේ විඥාණය නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලබන නොලබන්නේ කොහොමද? නොලබා නොලබන ආකාරයක්. ගැන ඒක කියන්නේ සිදුවන්නේ කොහොමද කියන එකයි. සංස්කාරගත පුද්ගලයාගේ මේ විඥානය හැමතිස්සෙම ප්‍රතිච්ඡිත විඥානයක්. විඥානය මේ විඥානය නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් ලබන ස්වභාවයක් තිබෙනවා. මේ දෙක එකටම යන්නේ. ඒක නිසා තමයි අර සම්පසා දීඝනිකාය සම්පසාදිනී සූත්‍රය දැක්වෙනවා. මේ දර්ශන සමාපatti පිළිබඳ විස්තරයේදී ඒ යම්කිසි දර්ශන සමාපත්තියක් ලබාගත්තු කෙනෙකුන් දකින්වය පුරිසත්ත්‍ච විඥානසෝතං පජානාති උභයතෝ අබ්බචින්නං ඉදලෝකේ පතිච්චිතංච පරලෝකේ පතිච්චිතංච යම්කිසි පුරුෂයෙකුගේ විඥානසෝතස විඥාන නමැති දිය පහර දකින්නවා ඒ වගේ පැවැත්මක් එක පෙන්눔 කරන්නේ මෙලොව පිහිටිය මෙලොවක් පිහිටලා පරලොවක් පිහිටලා අන්න අර පතිච්චිත භාවය එතන පෙන්눔 කරන්නේ අර සත්‍යාගේ විඥානය මෙලවත් පිහිටලා පරලොවත් පිහිටලා සංකාරගත සත්‍යාගේ. ඊළඟට අනුත්තර දසන අනුත්තර තවත් ඒ විදිහට දසන සමාපත්තියක් පෙන්වන්න කරන පුරුෂත්ත්ව විඥාන සෝතං පජානාති උභයතෝ අබ්බොච්චින්නම් දෙපසින්ම නොසිඳුන නමුත් ඉදලෝකේ අපපතිච්චිතං පරලෝකේ අපපතිච්චිතං මෙලොවත් පිහිටියේ නැහැ පරලොවත් පිහිටියේ නැහැ ඒක රහත් විඥානයේ හැටියට. එතකොට රහතන් වහන්සේගේ විඥානය අපපතිච්චිත විඥානයයි. සංකාරගත පුද්ගලයාගේ විඥානය පටිච්චිත විඥානය. නිතරම පටිච්චිත විඥානයක්. ඒක නිසාම තමයි අර සංයුත් සංගියේ සදාතක වගේ අර ගෝධික ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියදී මේ ගෝධික ස්වාමීන් වහන්සේ ගැන කියවෙනවා ඒ ස්වාමීන් වහන්සේ දිවිනසා ගත්තා කියලා. ගෙල කපාගෙන ඒ දිවිනසා ගත්ත නමුත් ඒ ඒ අවස්ථාවේ මරණ වේදනාව එහෙම සීපත් කළා ඇත්ත වශයෙන්ම රහත් වෙලයි අපවත් උනේ පින්වම් පෑවේ. නමුත් මාර්යා හිතුවා මේ සාමාන්‍ය කෙනෙක් කියලා විඥානීය සොයමින් හැතුණු බව ඉබුත් පියාණන් වහන්සේ දක්වනවා. මාර්යා මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානීය සොයමින් ගියා. බුදු පියාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරලා කියනවා අපපතිච්චේන භික්කවේ විඥානේන ගෝධිකෝ කුලපුත්තු පරිනිබ්බුතෝ කියලා. මේ ගෝධික කුලපුත්‍රයා ගෝධික ස්වාමීන් මේ අප්‍රතිෂ්ඨිත විඥානය කියන්නේ කලුරිය කළේ. එහෙම නැත්නම් පිරිනිවන් පෑවේ. එතකොට රහතන් වහන්සේලා පිරිනිවන් පාන්නේ අප්‍රතිෂ්ඨිත විඥානය කියන්නේ. සාමාන්‍ය පුද්ගලයන් සාමාන්‍ය සංසාරගත පුද්ගලයාගේ මේ විඥානය නිතරම අර පිහිටලයි තිබෙන්නේ. අර කියාපු අර සම්බන්ධතාව නිතරම තිබෙනවා. මෙන්න මේක නිසාත් අපිට හිතා ගන්න පුළුවනි එතකොට සංසාරගත පුද්ගලයාගේ ඒ විඥානයේ මෙතන මේ නිතරම ගැටයක් වැටිලායි තියෙන්නේ. මේ විදිහට අර පරලොවත් මෙලොවත් සම්බන්ධ කළා වගේ මේක එක්තරා විදිහක සම්බන්ධතාවකින්මයි කියන්නේ. මෙතන එතකොට මේ වැටිච්ච ගැටයක් ලිහන නිසා මෙතන අමුතුවෙන් ගැට ගන්න දෙයක් නැහැ. නමුත් මේ විශේෂයෙන්ම දැන් ඔය පටිසන්ධිත්‍ය ගැන මේකල බොහෝ විට අපිට මේ වචනේ පාවිච්චි නොකර බැරි තරමට බහුල ව්‍යවහාරයේ තිබෙනවා. මේ ඒ කියන්නේ චුති චිත්තයකට පස්සේ පටිසන්ධිත්‍ය කියනවා කියලා. මේ වෙන එකක් තබා ජාතක කතාවක්වත් විස්තර කරන්න බැහැ පටිසන්ධි කියන වචනේ නැතිව. නමුත් සමහර අතුමින් ප්‍රශ්න කරනවා මේ තරම් මේ වැදගත් හැටියට සැලකන පටිසන්ධි කියන වචනය සූත්‍ර දේශනාවල නැතිවමක් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ කොටිකුත් අවස්ථාවල් වල මේ මේ මෞකසට බැස ගැනීම ඒ පිළිබඳ කාරණා ඒ අවස්ථාවල් සඳහන් කරනවා නොයෙකුත් කාරණා සඳහන් කරනවා. නමුත් ඒවට යොදාගන්නේ ඔක්කාන්ති, ගබ්බස්සවක්කාන්ති, උප්පත්ති ආදී වචන යොදනවා මිසක් ප්‍රතිසන්දි කියලා වචනයක් යොදන්නේ නැහැ. මේ ප්‍රතිසන්දි කියලා වචනේ තේරුම මොකද්ද? මේක අර බව දෙකක් මේ ගැට ගන්නවා වගේ. මේක චුතියක් ප්‍රතිසන්දියක්, ඒ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දියක්. දැන් අපි කිව්වා අර නල කලාප උපමාවෙන් බටකොටු බටකොටු මිටි බටකොටු මිටි දෙකේ උපමාවේදී අපි දැක්කා අර විඥාන ඒ බටකොටු මිටි ඇද්දාම නාම රූප බටකොටු මිටි වැටෙනවා. ඊළඟ නාම රූප බටකොටු මිටි ඇද්දාම මේක අනිත් එක වැටෙනවා. ඔයගේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙනවා කියලා. නමුත් මේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව පිළිගන්න අතරම මේ මේ ගැටි ගැහිමක් කරන්නේ මොකද කියන එකත් එතනක් ප්‍රශ්නයක් වෙනවා. මක් නිසාද අර දැන් මේ අර උපමාව මෙතෙන්ට ගත්තොත් අර චුති චිත්තය වැටෙනකොට උප්පති චිත්තය ප්‍රතිසන්දි චිත්තය කෙලින් වෙනවා. හරියට අර බතකොටු මිච එකක් ඇද්දාම අනිත් එක කෙලින් වෙනවා වගේ. මේක අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය ඒ සම්බන්ධතාවට ඒ ධර්මතාවට විරුද්ධයි මේක. මෙතන අකාලික බවක් නැහැ. අන්න ඒක නිසා මේ මෙතනත් මේ ප්‍රතිසන්දි කියන වචනය පිළිබඳව කල්පනා කර බැලිය යුතු තැනක්. මෙතන ඇත්ත වශයෙන්ම මේ සංසාරගත සත්‍යයගේ මේ සංකාණය නිතරම ගැට ගැහිලා තියෙන අන්තෝ ජටා බහිජටා වශයෙන් විඥානාම රූප දෙක අතර ඒ සම්බන්ධතාව. මේ මරණ අවස්ථාවේදී සිදුවෙන්නේ කුමක්ද කියන එක මේක බොහොම ගැඹුරු ප්‍රශ්නයක් හැටියට දක්වනවා. නමුත් කල්පනාකාරීගේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ආශ්‍රයෙන් මෙහෙම මේ ප්‍රශ්නය දිහා බලනවා නම් අපිට පටිච්චසමුප්පාද ධර්මය මේක තුලින් දකින්න පුළුවන්. මේ ප්‍රතිෂ්ඨිත විඥානයත් අප්‍රතිෂ්ඨිත විඥානයත් පිළිබඳව ඒවා කල්පනා කරලා බලනකොට දැන් අපි කලින්ම කිව්වා අර එතනත් මෙතනත් අතර සම්බන්ධතාව ඉච්ඡත්වයක් ඉච්ඡත්වය කියන වචනේ අපට හම්බුණා හමු වුණා ඉච්ඡා ඉච්ඡත්ව ඉච්ඡ භාව කියන එක මෙසේ බව කියලා අපි එකට වචනයක් යොදාගත්තා ඊළඟට මේ ඉච්ඡාභාවයක් සමගම අඤ්‍යථාභාවයක් පිරෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි තැනක ඉච්ඡාභාවයක් ඇති වුණා නම් ඒ ධර්මතා වශයෙන්ම දැන් මෙන්න මේක අහවල් දෙයක් කියලා කිව්වා නම් එතන ඉඳලායි පටන් ගන්න අර විපරිණාමය. ඒක වෙනස් වෙන්න පටන් ගන්න. ඉච්ඡාභාව අඤ්‍යථාභාව දෙක එතකොට ඈඳුතු පද. ඉච්ඡාභාවයේ යම් තැනකට අඤ්‍යථාභාවයක් එතනයි. එතකොට මේ මේ විදිහට ඉච්ඡාභාවයක් නිසාම ස්වභාවයක් ඇති තැනක් වෙනකොට ඒකම අන්‍යථා භාවයක් ඇති වෙන නිසා එතනක් ඇති තැනක හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනක් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. ඔන්න ඔය විදිහේ අර සංසාරගත පුද්ගලයාගේ ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය දැන් එදිනදා ජීවිතය අපි ගැන කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවන් දැන් පරිඥානික කාය කියලා කියන්නේ මේ අපි මේ විඥානයේ සහිත කායයි. මේකයි අත්‍ය වශයෙන් අපේ දෙයක් හැටියට අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. ඊළඟට එකමනක් නෙවෙයි අපට අරමුණු කරගන්න පුළුවන් බාහිර තියෙන දේවල්, ඇහැට නොපෙනෙන දේවල්, හිතින් හිතලා ගන්න දේවල් පිළිබඳව අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා තමයි අර ඉමස්මින්ච සංඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාරා මානානුසයාන ආසු ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඇති කරගන්න පුළුවන් අහංකාර මමංකාර මානානුසයන් ඇති කරගන්න පුළුවන් මේ සංඥානක කය පිළිබඳව බහැර සියලු නිමිති පිළිබඳව. මෙන්න මේ කාරණය ගැන අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාවයෙන් යම් කිසි අමුතු දෙයක් අපිට මතු කරගන්න පුළුවන්. දැන් ශරීරයේ වේදනාවක් දෙන්නත් ඒකත් මැස්ටික් මදුරුවෙක් එහෙම නැත්නම් වෙන කවුරුත් ඇවිල්ලා ළඟින් හෙල්ලුවත් මේ කොහෙද ඉන්නේ කියලා ළඟින් හෙල්ලුවත් දැනෙන්නේ නැතරම් ඒ කල්පනාවේ නිමග්න වෙලා ඉන්නේ. ඒ මොකද අර විඥානයේ తాවකාලික සාමාන්‍ය විඥානයට අයිති තැන මේ කයයි. නමුත් తాවකාලිකව අර ගිහිල්ලා අර නාම රූප අරමුණේ අර බහැර අරමුණේ රැඳි ඒකේ తాවකාලික එකතු වෙලයි තියෙන්නේ. නමුත් අවදි කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ හිතේ ස්වභාවය දැන් මේ හිතේ ගතිය පිළිබඳව හිතේ ගමන් කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා මේ පටිසන්ධි ගැටි ගැසීමක් අවශ්‍ය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ කය ගමන වගේ දෙයක් නෙවෙයි සිතේ ගමන. කය ගමන නම් එක තැනක් අතහැර තව තැනකට යාම. නමුත් සිතේ ගමනේ විදිහක් නෙවෙයි. අර දීසුලියත වගේ එක්තරා ආවර්තයක් පරාවර්තනයක්. ඒ කියන්නේ හරියට අර දැන් රබර් පටියක වගේ ඒක ඕන ඕන අපිට අදින්න පුළුවන් දීර්ඝාකාරයට හරි ඒ විදිහේ මේ පරාවර්තනයක් තියෙනවා. නාම රූප විඥාන අතර එක්තරා විදිහ ආවර්තනයක්. අන්න ඒ ආවර්තනය නිසා තමයි මේ විදිහ අර කවාකාර ස්වභාවය නිසා එහෙම නැත්නම් ආරුක්ක ස්වභාවය වුණත් වෙන්න පුළුවන් ඒ අවස්ථානුකූලව අර විඤ්ඤාණාම රූප දෙක එක්ක ඈතට යන්න පුළුවන් මෑතට යන්න පුළුවන්. එතකොට ඒ දැන් මේ කියපු අවස්ථාවේදී අර පුද්ගලයාට කලින් තිබුණ ඈත දැන් නැහැත. නැහැත ඈත වෙලා. කලින් එතන කියලා පටන් ගත්තේ භාවනාව කල්පනා කරන්න ඊළඟට එතන මෙතන වුණා මෙතන එතන වුණා. මොන උතනින් පේනවා මේ සංකල්පවල තිබෙන එක්තරා සියුම් වටිනාකමක් මේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ආදී ධර්ම තේරුම් ගැනීමේදී මේ සංකල්පවල තිබෙනවා එක්තරා විදිහක සාපේක්ෂක බවක්. මේ මේ කාලේ වචන දාර්ශනික ව්‍යවහාරයක් යොදනවා සාපේක්ෂක. එකක් අනික අපේක්ෂා කරන ස්වභාවයක් තිබෙනවා. දැන් එතන මෙතන කියන දෙකේ අර ඉස්සභාවඤ්ඤතාභාව කියලා කිව්වේ අන්න ඒකයි. ඒ ඉස්සභාවයත් එක්කම අඤ්ඤතාභාවය එනවා. ඇඳුත්තක්. එකක් ඇදලා ගන්නකොට අනිත් එක එදෙනවා. අර ජාති ජරා මරණ ගැන එහෙමත් කිව්වේ. ඒ කාරණේම ඒ විදිහටම මේ විඤ්ඤාණ නාම රූප දෙකේ අර විදිහේ මේ එක්තරා වටවලල් නිතරම කවාකාර ගමනක් තිබෙන්නේ. එතකොට අර බාහිර ශරීරයේ ගමන වගේ දෙයක් නෙවෙයි මෙතන තිබෙන්නේ හිත යනවා. හිත ගියාට මොකද ඒක රැඳෙන්නේ? ඒ විඥානය තමයි වැඩි බර තියෙන්නේ. අර බර කල්පනාව වෙනවා කියලා කියන අර විඥානයත් අතෙන්ට ගිය නිසා. විඥානයටයි වැඩි බර තියෙන අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ධර්ම සාගතයේ සාගතයන්ුත් කලින් ගත්තු සාගතයන්ුත් හෙළි වෙනවා ඒක. විඥානය අර නාම රූපේ අරමුණු කරගත්තට මොකද? දැන් අර මෞකුසක වුණත් විඥානය බැසගත්තේ නැත්නම් ඒ නාම රූපය එතන රැඳෙන්නේ නැහැ. විඥානය එකතු වෙලා ඉඩ දුන්නේ නැත්නම් ඒක වැඩෙන්නේ නැහැ. ওই විදිහේ සත්‍යයක් තිබෙනවා. අර ඒක නිසා තමයි සමහර කථාන්තර අහගන්න ලැබෙනවා. ඒ වගේ සත්‍ය අසත්‍ය සත්‍යතාව කෙසේ වෙතත් දැන් සිත් පිළිබඳව අසන්ත ලැබෙනවා. අර මරණාසන්න අවස්ථාවේදී අපහාදිනවා කියලා කියන්නේ ඒ විදිහේ අවස්ථාවවලදී ඇතම් විට පුද්ගලයාට ඒ මරණාසන්න පුද්ගලයාට පිටත ඉඳලා තමන්ගේ ශරීරය දකින්න පුළුවන් විදිහේ තත්ත්වයකට ඇති වෙන බව කියවෙනවා. දැන් මේ ධර්මතාවනුන් බලනකොට ඒක හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර తాවකාලිකව ඒ විඥාණය රැඳෙන්න පුළුවන් විදිහේ ශක්තියක් ඇති ඒ සතර මහා භූතයන් කියන්නේ තව ශරීරයක් හදන්න පුළුවන් තත්ත්වයක් ඇති තැනක් නොවෙන්න පුළුවන්. නමුත් తాවකාලිකව අර බහැර ගිහිල්ලා අර අතන අතෙන්ට ගිහිල්ලා අර මේ ආපසු ශරීරයට එන්දෝ නොඑන්දෝ කියලා හිතා ඉන්න වගේ අවස්ථාවල තමයි අන්න අර ශරීරයම Tamanට පේනවා. ඒ විදිහේ අවස්ථාවලුත් තිබෙනවා. එතකොට මේ සිත පිළිබඳ ධර්මතාවක් මෙතන තිබෙන්නේ. මේ විදිහට ගත්තාම 아무තින් මෙතන ගැටගස්සන්න දෙයක් නැහැ. මක්නිසාද මේ මේ දියසුලියමයි මේ දිගට යන්නේ. මේ සංඛාර දියසුලිය අර එතන මෙතන වෙනවා මෙතන එතන වෙනවා ඈත මෑත වෙනවා මෑත ඈත වෙනවා. ওই විදිහේ ස්වභාවයක් තියෙන නිසා තමයි අර සංඛාරගත පුද්ගලයාගේ අර විඥානයක් ওই විදිහට නිතරම ප්‍රතිෂ්ඨිතවයි තියෙන්නේ. මේකේ එක්තරා විදිහක දෙබිඩි ස්වරූපයක් තියෙනවා. යම් අවස්ථාවක විඥාණය විඥාණය සම්පූර්ණයෙන් මේ ශරීරය අතහැර ගියා නම් අන්න අර කලින් ගත්තු නාම රූප අරමුණමයි. ඒ කියන්නේ යම්කිසි මව් කුසයක ඒ උත්පත්තියක් ලබනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේට අමුතු වචනයක් ඕනුනේ නැත්තේ ඒකයි. දැන් නාම රූප වශයෙන් තමයි දැන් නාම රූප විඥාණයට විඥානයේ අරමුණ නාම රූපයයි. එතකොට ඒ විඥානයේ නිසාමයි ඒකට නාම රූප කියන නමක් දෙන්න පුළුවන් වන්නේ. හරියට විඥානයේ වැටෙන ඡායාව වගේ නාම රූප ඡායාව වගේ. ඒ රත්න ඡායාව. දැන් අර ඡායා රූපයක් ගැනීමේදී මේ විදිහේ ධර්මතාවක් තිබෙන්නේ. මේ සමහර විට මේ ඡායා රූපය ගන්න අවස්ථාව වල අර පුද්ගලයා ඒ ඡායා රූපයට හැඩවැඩ ගැහිලා මුහුණ දුන්නත් නැතත් ඒකට පිටපෑවක් ඒ ඡායා රූපයේ ඒ රූපය කෙසේ වෙතත් ඡායාවක් ඡායාවවත් වැටෙනවා. ඒ වගේ සංසාරගත පුද්ගලයාගේ වෙන එකක් තබා චේතනා ප්‍රකල්පන වශයෙන් සිටිවිලි කල්පනා ආදී වශයෙන් ඒවා නැති වුණා අනුසය මාත්‍රේවත් තිබෙනවා නම් ඒ අනුසයම ප්‍රමාණවත් වෙනවා අර යම් කිසි භවයක උත්පත්තියක් ලැබීමට අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යන්ත භික්කවේ චේතනා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් වෙනවා සංයුත් සංගයේ නිදාන සංයුත්තේ යන්ත භික්කවේ චේතේති යන්ත ප්‍රකප්පේති යන්ත අනුසයේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස චේතිය ආරම්මණේ සති පටිච්චා විඥානස්ස හෝති තස්මින් පටිච්චිතේ විඥානයේ විරුල්හේ නාම රූපස්සවක්කාන්ති යෝති නාම රූපච්ඡය සලායතන සලායතන පච්චය පහසෝ ආදී වශයෙන් ඒ සූත්‍රයේ කොටස් තුනක් දැක්වෙනවා පළවෙනි කොටසේ කියවෙන්නේ ඒ ඡේ පළවෙනි ඡේදයේ කියවෙන්නේ යන්ත වික්‍රේ ඡේදේති යන්ත ප්‍රකප්පේති යන්ත අනුකේති අනුසයති මහණෙනි යමෙක් යම් චේතනාවල් පවත්වනවාද යම් චේතනාවල් ඇති කර ගන්නවාද යම් ප්‍රකල්පන කල්පනා කියන එක අපිට හිතා ගන්න පුළුවන් දැන් චේතනා ඇති වෙනවා නැත්නම් කල්පනා ඇති වෙනවා ඒ වගේම යන්ත අනුසයති ඒ වගේම අනුසය වශයෙන් උත් යම් ඒ කියන්නේ අප්‍රහින වශයෙන් මේ රූප වේදනා ආදී ඒ උපාදානස්කන්ධ පිළිබඳ ඇල්ම හැම පවතිනවා අනුශය වශයෙන්. එතකොට චේතනා ප්‍රකල්පන මේ අනුශය කියන ධර්ම ඇතිතා ආරම්භණං ඒතං හෝති විඥානස්ස තිතිය. ඒ ඒ තුනෙන් කවරක් හෝ විඥානයේ හිත ගැනීමට හිත ගැනීමට විඥානයේ ප්‍රවැත්මට අරමුණක් වෙනවා. ආරම්මණය සතිපතිච්ඡා විඥානත් හෝති. අරමුණක් ලැබූ කල්හි විඥානෙහි ප්‍රීතිමක් වන්නේ වෙයි. තස්මින් පතිච්ඡිතේ විඥානයේ විරුල්ලේ එසේ ඒ පිහිටි විඥානයේ වැඩුණු කල්හි නාම රූපස්සාවක් තන් කියෝති. නාම රූපයගේ දැස ගැනීම වෙයි. ඊළඟට නාම රූපත්‍ය කලායතන ඊළඟට නාම රූපය තියෙනවාම අනිත් ඒවා ඔක්කොම ඒකම යනවා. සලායතන ආදී හැම හැම එකමයි. මේ පළවෙනි කොටසේ ඒ විදිහට සඳහන් වෙනවා. දෙවෙනි කොටස සඳහන් වෙනවා යන්ත වික නෝචේ වික්කවේ චේතේති නෝච පකප්පේති අතචේ අතචේ අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතියා ආරම්මණේ සති පටිච්චා විඥානස්ස හෝති සස්මින් පටිච්චිතේ විඥානේ සීරුලේ නාම රූපස්සවක්ඛන්ති හෝති ආදී වශයෙන් මේ මේ විශේෂ දෙවෙනි ඡේදයේ තිබෙන විශේෂය මොකද්ද නෝචේ චේතේති ඒ යම් කිසි පුද්ගලයෙක් චේතනා පවත්වන්නේ මේ මරණ අවස්ථාව එහෙම ගැන කියනකොට චේතනා පවත්වන්නේ නැහැ. කල් අමුතු කල්පනාවල් නැහැ. නමුත් අනුශය තිබෙනවා. අපචේ අනුශය. නමුත් අනුශය තිබෙනවා. ආරම්මණය හේතන් හොති විඥානස තිතිය. අයකට පිළිසෙන් අනුශය තිබුණොත් ඒත් ඇති. අනර අපි කියපු අර ඡායරූපේට අර පිටිපෑවතර එතන හිටිය නිසා ඡායරූපේ වැටුණා වගේ අනුශය තිබුණත් ඇති විඥාන එක්කොට ඒක ආරම්භයක් වෙනවා. ඒ නිසාම ඊළඟ විඥානය වැඩෙනවා. සංසතිතිය. ඊළඟට කියවෙනවා නෝචේ භික්කවේ චේතේ ආරම්මනේ අසති පටිච්චා විඥානස නොහෝති. තස්මින් සදප්පතිච්චේ විඥානේ අවිරුල්හේ නාම රූපස අවක්කන්ති නොහෝති. ඒවනේකස්ස කේවලස දුක්ඛ සංදස්ස නිරෝධෝ හෝති. මොන තුන්වෙනි එක විශේෂයි එතන කියවෙන්නේ දැන් අර මුල් කියපු අවස්ථා දෙකේ පළමුවෙනි එකේ චේතනා ප්‍රකල්පන තිබුණා අනුසය චේතනා ප්‍රකල්පන අනුසයම තිබුණා දෙවෙනි අවස්ථාවේ චේතනා ප්‍රකල්පන දෙක නැහැ ඒ පුද්ගලයාට නමුත් අනුසය තිබුණා තුන්වෙනි අවස්ථාවේ අර කියපු චේතනාවකුත් නෑ ප්‍රකල්පණයකුත් නෑ අනුසයක් නෑ අන්න ඒ බඳු අවස්ථාවක ආරම්භණම් නැතන් නොහොති විඥානත් පිටියා ඒකට ආරම්භණක් නෑ විඥාණයට සිට ගැනීමට ආරම් ආරම්මණීය සතිපතිත්ථා විඥානත් නොහොති ආරම්භණක් නැති කල්හි විඥානයේ පිහිටීමක් නොවන්නේය තස්මින් තදප්පති චිතේ විඥානේ එහෙම විඥානේ නොපිහිටි කල්ලි එය නොවැඩුණු කල්ලි නාම රූපයාගේ දැසගැනීමක් නොවන්නේය එහෙම නාම රූපයේ දැසගැනීමක් නැත්නම් අර නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදී වශයෙන් මේ සියල්ලම නිරුද්ධ වෙලා ගිහිලා සියලු සංඛාර දුක්ඛය එතනම කෙලවර වෙනවා කියලා සඳහන් කරනවා එතකොට අද කාලයේ මෙතන ඉපා පිළිසින්න ප්‍රකරනවා Thank you. ශාස්ත්‍රා ප්‍රවතු දේශකයන්න් වහන්සේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දෙන මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් නිදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.